ඕපම්ම වග්ගෝ කකචූපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තේයන් විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන පොහොපන සමයේන ආයස්මා මෝලිය පග්ගුණෝ බික්ඛුනේහි සද්ධෙන් අතිවේලං සංසට්ඨෝ විහෙරති එවං සංසට්ඨෝ ආයස්මා මෝලිය පග්ගුණෝ බික්ඛුනේහි සද්ධෙන් විහෙරති සචේකෝචි බික්ඛු ආයස්මතෝ මෝලිය පග්ගුණස්ස සම්මුඛාථාසම් බික්ඛුනේනං අවන්නං භාසති තේනායස්මා මෝලිය පග්ගුණෝ කුපිතෝ අනත්තමනෝ අධිකරණං තේ කරෝති සචේපනකෝචි බික්ඛුත් තාසං වික්ඛුනේනං සම්මුඛා ආයස්මතෝ මෝලිය පග්ගොනස්ස අවන්නං වහසති තේනතා භික්ඛුනියෝ කුපිතා අනත්තමනා අධිකරණම්ති කරෝති ඒවං සංසට්ඨෝ ආයස්මා මෝලිය පග්ගුණෝ බෙක්කුනේහි සද්ධින් විහෙරති අතකෝ අඤ්ඤතරෝ බෙක්කෝ යේන භගවා තේනුපසංකමි උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කොහොසෝ භික්ඛෝ භගවන්තං ඒතදවෝච ආයස්මා භන්තේ මොහලිය පග්ගුණෝ භික්ඛුනේහි සද්ධින් අතිවේලං සංසට්ඨෝ විහෙරති ඒවං සංසට්ඨෝ භන්තේ ආයස්මා මොහලිය පග්ගුණෝ භික්ඛුනේහි සද්ධින් විහෙරති සචේකෝ ච බික්ඛෝ ආයස්මතෝ මොහලිය පග්වනස්ස සම්මුඛාත් තාසම් බික්ඛුනේ නං අවන්නං භාසති තේනායස්මා මොහලිය පග්ගුණෝ කුපිතෝ අනත්තමනෝ අධිකරණං තේ කරෝති සචේපන කෝච බික්ඛෝ තාසම් බික්ඛුනේ නං සම්මුඛා ආයස්මතෝ මොහලිය පග්ගුණස්ස අවන්නං භාසතේ තේනතා බෙක්ඛුනියෝ කුපිතා අනත්තමනා අධිකරණම්ති කරොන්ති ඒවං සංසට්ඨෝ බන්තේ ආයස්මා මෝලිය පග්ගුණෝ බෙක්ඛුනේහි සද්දෙන් විහෙරති තේ අතකෝ භගවා අඤ්‍යතරම් බෙක්ඛුං ආමන්තේසි ඒහි සම් බෙක්ඛු මම වචනේන මෝලිය පග්ගුණම් බෙක්ඛුං ආමන්තේහි සත්තාස් තං ආවුසෝ භග්ගුණ ආමන්තේති තීන් එවං භන්තේති කෝසෝ බික්ඛෝ භගවතෝ පටිසොත්වා යේනායස්මා මෝලිය භග්ගුණෝ තේනුපසංඛමි උපසංඛමිත්වා ආයස්මන් තං මෝලිය භග්ගුණං නේතදවෝච සත්තාත්තං ආවුසෝ භග්ගුණ ආමන්තේති තීන් ඒවමාවුසෝතිකෝ ආයස්මා මෝලිය පග්ගුණෝ තස්ස බෙක්ඛුනෝ පටේසොත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නම් කෝ ආයස්මන්තං මෝලිය පග්ගුණං භගවා ඒතදවෝච සච්ඡං කිරත්වං පග්ගොන බෙක්ඛුනේ සද්දෙන් අතිවේලං සංසට්ඨෝ විහෙරසේ ඒවං සංසට්ඨෝ කිරත්වං පග්ගොන බෙක්ඛුනේ සද්දෙන් විහෙරසේ සචේකෝච බෙක්ඛෝ ත්විහං සම්මුඛාතා සම්බෙක්ඛුනේනං අවන්නං භාසතේ තේන ත්වං කුපිතෝ අනත්තමනෝ අධිකරණං තේ කරෝසේ සචේපනකෝචි බික්ඛෝ ආසම් බික්ඛුනේනං සම්මුඛාතුයි හං අවන්නං භාසතේ තේන තා බික්ඛුනියෝ කුපිතා අනත්තමනා අධිකරණං තේ කරොන්තේ එවං සංසට්ඨෝ කිරත්වං පග්ගුණ බික්ඛුනේහි සද්ධින් විහෙරසේති එවං බන්තේ නනු සම්පග්ගුණ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝතේ ඒවන් බන්තේ නකෝත්තේ ඒතං පග්ගුණ පතිරූපං කුල පුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතස්ස යන්ත්වම් බෙක්ඛුනේහි සද්ධෙන් අතිවේලං සංසට්ඨෝ විහෙරෙය්‍යාසේ තස්මාතිය පග්ගුණ තව චේපේ කෝචි සම්මුඛාත් තාසම් බෙක්ඛුනේ නං අවන්නං භාසෙය්‍ය తత్రాపి త్వం పగ్గుణ ఏ గేహసితా ఛందా ఏ గేహసితా వితక్ඛాత్ తే පජහෙයාසී తత్రాపి తే పగ్గుణ ఏవం సిක්ඛేతం వం నచేవ మే చిత్తం విపరిణతం భవిష్యతి නච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පේච විහෙරිස්සාමි මෙත්ත චිත්තෝන දෝසන්තරෝති එවං හිතේ භග්ගුණ සික්ඛේ තම්බං තස්මාතිය භග්ගුණ තවචේපි කෝචි සම්මුඛාත් තාසම් බෙක්ඛුනේනං පහනිනා පහාරං දදෙය්‍ය ලෙඩ්ඩුනා පහාරං දදෙය්‍ය දණ්ඩේන පහාරං දදෙය්‍ය සත්තේන පහාරං දදෙය්‍ය තත්‍රාපි ත්වම් පග්ගුණයේ ගේහසිතා ඡන්දාම් යේ ගේහසිතා විතක්ඛාත්තේ පජහෙයාසී තත්‍රාපි තේ භග්ගුණ එවං සික්ඛේ තබ්බම් නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පේච විහෙරෙස්සාමි මෙත්ත චිත්තෝන දෝසන්තරෝති එවං හිතේ භග්ගුණ සික්ඛේ තබ්බම් තස්මාතිය පග්ගුණ කවචේපි කෝචේ සම්මුඛා අවන්නං භාසෙය්‍ය తත්‍රාපි ත්වම් පග්ගුණයේ ගේහසිතා ඡන්දා ඒ ගේහසිතා විතක්ඛාත් තේ පජහෙයාසී తත්‍රාපි තේ පග්ගුණ එවං සික්ඛේතම්බම් නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචාන්නිච්ඡාරෙස්සාමි හිතානුකම්පේච විහරිස්සාමි මෙත්ත චිත්තෝ න දෝසන්තරෝති එවං හිතේ පග්ගුණ සික්ඛේ තම්බං තස්මාතිය පග්ගුණ තව චේපිකෝප්කේ පානිනා පහාරම් දදෙය්‍ය ලෙඩ්ඩුනා පහාරම් දදෙය්‍ය දණ්ඩේන පහාරම් දදෙය්‍ය සත්‍යේන පහාරං දදෙය්‍ය තත්‍රාපි ත්වම් පග්ගුණ යේගේහසිතා ඡන්දා යේගේහසිතා විතක්ඛාත් තේ පජහෙයාසි තත්‍රාපි තේ පග්ගුණ එවං සික්ඛේ සම්බම් නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පේච විහෙරෙස්සාමි මෙත්තචිත්තෝන දෝසංසරෝති එවං හිතේ භග්ගුණ සික්ඛේ සම්බන්ති අතකෝ භගවා බික්ඛෝ ආමන්තේසි ආරාදයින්සු අතමේ භික්ඛවේ බික්ඛෝ ඒකං සමයං චිත්තං ඉදාහං භික්ඛවේ බික්ඛෝ ආමන්තේසින් අහං කෝ භික්ඛවේ ඒකාසන භෝජනං බුඤ්ජාමි ඒකංසන භෝජනං කෝ අහං බික්ඛවේ බුඤ්ජමානෝ අප්පාබාදංච සංජානාමි අප්පාතංක තංච ලහොට්ඨානංච බලංච පාසු විහාරංච ඒතතුම් මේ බික්ඛවේ ඒකාසන භෝජනං භුඤ්ජත ඒකාසන භෝජනං කෝ බික්ඛවේ තුම් හේපි බුඤ්ජමානා අප්පාබාදංච සංජානිස්සත අප්පාතංක තංච ලහොට්ඨානංච බලංච පාසු විහාරංචාති නමේ භික්ඛවේ තේසු භික්ඛුසෝ අනුශාසනේ කරණීයා අහෝසී සතුප්පාද කරණීය මේව මේ භික්ඛවේ තේසු භික්ඛුසෝ අහෝසී ශේයසාපි භික්ඛවේ සුභුමියං සාතුම් මහා පතේ ආජංජ රතෝ යුත්තෝ අස්සටිතෝ ඕදස්තපතෝ දෝ තමේනං දක්ඛෝ යොග්ගාචරියෝ අස්ස ධම්මසාරති අභිරෝහිත්වා වාමේන හත්තේන රශ්මියා ගහෙත්වා දක්ඛිනේන හත්තේන පතෝදං ගහෙත්වා යේනෙච්චකං යදෙච්චකං සාරේයාපේ පච්ඡාසාරේයාපේ ඒවමේව කෝ භික්ඛවේ නමේ තේසෝ භික්ඛුසෝ අනුශාසනේ කරණීය අහෝසේ සතුප්පාද කරණීය මේව මේ භික්ඛවේ තේසෝ භික්ඛුසෝ අහෝසේ තස්මාතිහ භික්ඛවේ තුම්හෙපි අකුසලම් පජහත කුසලේසු ධම්මේසු අයෝගං කරෝත එවං හි තුම්හේපි ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල් හිං වේපුල්ලම් ආපජ්ජිස්සත සේයතාපි බෙක්ඛවේ ගාමස්සවා නිගමස්සවා විදෝරේ මහන්තං සාලවරං තංචස්ස පලණ්ඩේහි සංචන්නම් කස්ස කෝචි දේව පුරිසෝ uppajjeyya අත්තකාමෝ හිතකාමෝ යෝගක්ඛේම කාමෝ සෝයාථා සාලට්ඨියෝ කුටිලා ඕජාපහරණියෝ තාතච්චෙත්වා බහිද්ධානි හරෙය්‍ය අන්තෝ වනං සුවිසෝදිතං විසෝදෙය්‍ය යාපනතා සාලලට්ඨියෝ උජුකාතා සම්මා පරිහරෙය්‍ය එවං හේතම් බික්ඛවේ සාලවනං අපරේන සමයේන බුද්ධින් විරොල්හින් වේපුල්ලං ආපජ්ජේය ඒවමේව කෝ භික්ඛවේ තුම්හේපේ අකුසලම් පජහත කුසලේසු ධම්මේසු අයෝගං කරෝත එවං හි තුම්හේ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරොල්හින් වේපුල්ලං ආපජ්ජිසත බෝතපොබ්බම් වික්ඛවේ ඉමස්සා ඒව සාවත්ත්‍යා වේදේහි කානාම ගහේ පතානි අහෝසේ වේදේහි කාය වික්ඛවේ ගහපතානියා එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බොග්ගතෝ සෝරතා වේදහිකා ගහපතානේ නිවාසා වේදහිකා ගහපතානේ උපසන්තා වේදහිකා ගහපතානේති වේදේහි කාය කෝපන භික්ඛවේ ගහපතානියා කාලී නාම දාසේ අහෝසේ දක්ඛා අනලසා සුසංවිහිත කම්මන්තා අතකෝ භික්ඛවේ කාලියා දාසියා ඒතද හෝසේ මයිහංකෝ අය්‍යාය එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ සෝරතා වේදේහිකා ගහපතානේ නිවාතා වේදහිකා ගහපතානේ උපසන්තා වේදහිකා ගහපතානේ කින්නකෝ මේ අයියා සන්තං ඒවනුකෝ අජ්ජත්තම් කෝපන්න පාතු කරෝති උදාහු වසන්තං උදාහු මයිහේ වේතේ කම්මන්තා සුසං විහෙතා යේන මේ අය්‍යා සන්තං යේව අජ්ජත්තං කෝපං නපතු කරෝති නෝ අසන්තං යන්නෝනාහං අයං වේමන්සේයන්ති අතකෝ භික්ඛවේ කාලේ දාසේ දිවා උට්ඨාසේ අතකෝ භික්ඛවේ වේදේ හිකා ගහපතානේ කාලෙන් දාසෙන් ඒ තදවෝච ඒ ජේ කාලේතේ කිං අයේතේ කිංජේ දිවා උට්ඨාසේති නකෝ අයේ කිංචේති නෝ වතරේ කිංචේ පාපේ දාසේ දිවා උට්ඨාසේති කුපිතා අනත්තමනා බහකොටින් අඛාසේ අතකෝ භික්ඛවේ කාලියා දාසේ ඒතද හෝසේ සන්තං ඒව කොහොමේ අයියා අජ්ජත්තං කෝපං නපා සත්තු කරෝති නෝ අසන්තං මයිහේ වේතේ කම්මන්තා සුසංවිහිතා යේන මේ අය්‍යා සන්තං යේව අජ්ජත්තං කෝපං නපාතු කරෝති නෝ අසන්තං යන්නෝනාහම් බිහියෝ සෝමත්තාය අයං වීමන්සේයන්ති අතකෝ බික්ඛවේ කාලේ දාසේ දිවාතරං උට්ඨාසේ අතකෝ භික්ඛවේ වේදේහි කාගහපතානේ කාලෙන් දාසින් ඒ තදවෝච හේජේ කාලේතේ කිං අයේතේ කිංජේ දිවාසරං උට්ඨාසේතේ නකෝ අයේ කිංචේතේ නොවතරේ කිංචේ පාපේ දාසේ දිවාසරං උට්ඨාසේතේ කුපිතා අනත්තමනා අනත්තමන වාචං නිච්ඡාරේසේ අතකෝ භික්ඛවේ කාලියා දාසියා ඒතද හෝසි සන්තං ඒව කෝ මේ අය්‍යා අජ්ජත්තං කෝපන්න පාතු කරෝති නෝ අසන්තං මයි හේවේතේ කම්මන්තා සුසංවිහිතා යේන මේ අය්‍යා සන්තං ඒව අජ්ජත්තං කෝපන්න පාතු කරෝති නෝ අසන්තං යන්නෝනාහං බිහියෝ සෝමත්තාය අයං විමන්සෙයන්තේ අතකෝ භික්ඛවේ කාලේ දාසේ දිවාතරඤ්ඤේව උට්ඨාසේ අතකෝ භික්ඛවේ වේදේහිකා ගහපතානේ කාලෙන් දාසින් ඒතදවෝච හේජේ කාලේතේ කිං අයේතේ කිංජේ දිවාතරං උට්ඨාසේතේ නකෝ අයේ කෙන්චේතේ නොවතරේ කෙන්චේ පාපේ දාසේ දිවාතරම් උට්ඨාසේතේ කුපිතා අනත්තමනා අග්ගල සෝචින් ගහෙත්වා සීසේ පහාරං අදාසේ සේසන් වෝ බින්දේ අතකෝ බෙක්ඛවේ කාලේ දාසේ බින්නේන සේසේන ලෝහිතේන ගලන්තේන පටේවිස්සකානං උජ්ජාපේසි පස්සතයියා සෝරතාය කම්මං පස්සතයියා නිවාසාය කම්මං පස්සතේයා උපසන්තාය කම්මං කතං හිනාම ඒකදාසිකාය දිවා උට්ඨාසීති කුපිතා අනත්තමනා අග්ගල සෝචින් ගහෙත්වා සීසම් පහාරං දස්සති සීසං වෝබින් දිස්සති තේ අතකෝ භික්ඛවේ වේදේහි කාය ගහපතානියා අපරේණ සමේන එවං පාපකෝ කිත්ති සද්දෝ අබ්බුං ගංචී තණ්ඩේ වේදේහි කා ගහපතානේ අනිවාසා වේදේහි කා ගහපතානේ අනුපසන්නා වේදේහි කා ගහපතානේ තේ ඒවමේව කෝ බික්ඛවේ ඉදේ කච්චෝ බික්ඛූත්තාව දේව සෝරත සෝරතෝ හෝති නිවාත නිවාතෝ හෝති උපසන්තුප සන්තෝ හෝති යාවනනං අමනාපා වචන කතා පුසන්තේ යතෝ චකෝ බික්ඛවේ බික්ඛුං අමනාපා වචන කතා පුසන්තේ අත බික්ඛෝ සෝරතෝති වේදිතබ්බෝ නිවාතෝති වේදිතබ්බෝ උපසන්තෝති වේදිතබ්බෝ නාහං තං වික්ඛවේ භික්ඛුං සුවචෝති වදාමි යෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බෙහෙසඤ්ඤ පරික්ඛාර හේතු සුවචෝ හෝති සෝවචස්සතං ආපජ්ජති තං කිස්ස හේතු තං හිසෝ භික්ඛවේ භික්ඛෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරං අලබමානෝ නසුවචෝ හෝති න සෝවචස්සතං ආපඤ්ඤති යෝජකෝ භික්ඛවේ භික්ඛු ධම්මං ඒව සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ සුවචෝ හෝති සෝවචස්සතං ආපඤ්ඤති තමහං සුවචෝති වදාමේ තස්මාතිය භික්ඛවේ ඒවං සික්ඛේ තබ්බං ධම්මං ඒව සක්කරන්තෝ ධම්මං ගරුකරන්තෝ ධම්මං අපචායමානා සුවචා භවිස්සාම සෝවචස්සතං ආපජ්ජස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ තම්බං පංචමානි භික්ඛවේ වචනපතහ යේහි වෝ පරේ වදමානා වදෙය්‍යං කාලේනවා අකාලේනවා භූතේනවා අභූතේනවා සංහේනවා පරුසේනවා අත්ථ සංහිතේනවා අනත්ථ සංහිතේනවා මෙත්‍ර චිත්තාවා දෝසන්තරාවා කාලේනවා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යං අකාලේනවා භූතේනවා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යං අභූතේනවා සංහේනවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යොං පරුසේනවා අත්ථ සංහිතේනවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යොං අනත්ථ සංහිතේනවා මෙත්ත චිත්තාවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යොං දෝසන්තතරාවා තත්‍රාපි වෝ භික්ඛවේ එවං සික්ඛේ තම්බං නචේවනෝ චිත්තං විපරිණතං භවිස්සති නචපාතිකං වාචන් නිච්ඡාරිස්සාම හිතානුකම්පේච විහෙරිස්සාම මෙත්ත චිත්තාන දෝසන්තරා පංච පුග්ගලම් මෙත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරිස්සාම සදාරම්මනංච සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරිස්සාමාතේ එවං හි වෝ භික්ඛවේ සික්ඛේ තම්බං සේයතා විභික්ඛවේ පුරිසෝ ආගච්ඡේය කුද්දාල පිටකං ආදාය සෝ එවං වදෙය්‍ය අහං ඉමං මහා පඨවෙන් අපඨවෙන් කරිස්සාමේ තේසෝ తත්‍ර తත්‍ර කණේය తත්‍ර తත්‍ර විකිරේය తත්‍ර తත්‍ර ඔට්ටු බෙය తත්‍ර తත්‍ර ඕමුත්තේය අපඨවේ භවසේ අපඨවේ භවසේ තේත්තං කිං මඤ්ඤත බික්ඛවේ අපිනෝ සෝ පුරිසෝ ඉමං මහා පඨවෙන් අපඨවෙන් කරෙය්‍යාතේ නොහේතං බන්තේ තං කිස්ස හේතු අයං හිබන්තේ මහා පඨවේ ගම්භීරා අප්පමෙය්‍යා සාන සුකරා අපටවින් කාතුම් යාව දේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාති එවමෙව කෝ භික්ඛවේ පංචීමේ වචනපතා යේහි වෝ පරේ වදමානා වදෙය්‍යොම් කාලේන වා අකාලේන වා භූතේන වා අභූතේන වා සංහේන වා පරුසේන වා අත්ථ සංහිතේන වා අනත්ථ සංහිතේන වා මෙත්තචිත්තා වාදෝ සන්තරාවා කාලේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අකාලේන වා භූතේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අභූතේන වා සංහේනවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යුං පරුසේනවා අත්ථ සංහිතේනවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යුං අනත්ථ සංහිතේනවා මෙත්ත චිත්තාවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යුං දෝසංසරාවා තත්‍රාපි වෝ භික්ඛවේ එවං සික්ඛේතබ්බං නචේවනෝ චිත්තං විපරිණතං භවිස්සති นเจพาพิขังวาชังนิชาเรสามาติหิทานุคัมเพเจวิหริสามเมตจิตฐานโดสันธราตทันเจปุกกลัมเมตตาสหกเตนเจตสาภริตวาวิหริสามตดารัมมนัญเจสัพพาวันตังโลกังปัทวีสเมนเจตสาวิปุเลน මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරිස්සාමාති එවං හිවෝ බික්ඛවේ සික්ඛේ තබ්බං සේයථාපි බික්ඛවේ පුරිසෝ ආගච්ඡේය ලාභං වා හලිද්දින් වා නීලං වා මංජිත්තං වා ආදාය සෝ එවං වදෙය්‍ය අහං ඉමස්මින් ආකාශේ රූපානි ලිඛිස්සාමි රූපපාතු භාවං කරිස්සාමි තේ සංකින් මඤ්ඤත භික්ඛවේ අපිනුසෝ පුරිසෝ ඉමස්මින් ආකාශේ රූපානි ලිඛේය රූපපාතු භාවං කරෙය්‍යාති නොහේ සංබන්තේ සංකිස්ස හේතු අයං හිබන්තේ ආකාශෝ අරෝපී අනිදස්සනෝ තත්තන සුකරං රූපං ලිඛිතං රූපපාසෝ භවං පාසුම් යාවදේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගියස්සාති එවමෙව කෝ භික්ඛවේ පංචමේ වචනපතහායේහි වෝ පරේ වදමානාවදෙය්‍යොම් කාලේන වා කාලේන වා පේයාලං තදාරම්මනංච සම්භාවන්තං ලෝකං ආකාශ සමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අව්‍යාපජ්ජේන පරිත්වා විහරිස්සාමාති එවං හිවෝ බික්ඛවේ සික්ඛේ සම්බන් සේයථාපි බික්ඛවේ පුරුසෝ ආගච්ඡේය ආදිත්තන්තිනුක්ඛං ආදාය සෝ එවං වදෙය්‍ය අහං ඉමාය ආදිත්තාය තිනුක්ඛාය ගංගං නදින් සන්තා පෙස්සාමේ සම්පරිතා පෙස්සාමේ තේ සංඛින් මඤ්ඤත භික්ඛවේ අපිනසෝ පුරිසෝ ආදිත්තාය තිනුක්ඛාය ගංගං නදින් සන්තාපෙය්‍ය සම්පරිතාපෙය්‍ය නොහෙතං බන්තේ සංකිස්ස හේතුම් ගංගා හිබන්තේ නදේ ගම්බිහෙරා අප්පමෙය්‍යා සාන සුකරා ආදිත්තාය තිනුක්ඛාය සන්තාපේතුම් සම්පරිතාපේතුම් යාවදේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගියස්සාති ඒවමේව කෝ භික්ඛවේ පංචමේ වචනපතහා යේහි වෝ පරේ වදමානා වදෙය්‍යුම් කාලේන වා අකාලේන වා තේහාලම් තදාරම්මනං ච සම්භාවන්තං ලෝකං ගංගා සමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සෙක්ඛේ සම්බං සේයතාවි බෙක්ඛවේ බිලාර බස්සා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා මුදුකා තුලිනේ චින්න සස්සරා චින්න බබ්බරා අත පුරිසෝ අහගච්ඡේය කට්ඨන් වා කටලන් වා ආදාය සෝ ඒවන් වදෙය්‍ය අහං ඉමම් බිලාර බස්සං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං මුදුකං තුලිනේ චින්න සස්සරං චින්න බබ්බරං කට්ඨේනවා කටලේනවා සරසරං කරිස්සාමි බරබරං කරිස්සාමි තේ සංකින් මඤ්ඤත වික්ඛවේ අපිනුසෝ පුරිසෝ අමුම් බිලාර බස්සං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං මුදුකං තුලිනින් චින්න සස්සරං චින්න බබ්බරං කට්ඨේනවා කටලේනවා සරසරං කරෙය්‍ය බරබරං කරෙය්‍යාති නොහේ සංබන්තේ සංකිස්ස හේතුන් අසුහි බන්තේ බිලහාර බස්ථා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා මුදුකා තුලිනේ චින්න සස්සරා චින්න බබ්බරා සානසුකරා කට්ඨේනවා කටලේනවා සරසරං කාතුම් බරබරං කාතුම් යාව දේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගේ අස්සාති ඒවමේව කෝ භික්ඛවේ පංචමේ වචනපතහා යේහි ඕපරේ වදමානාව දෙයියොම් කාලේන වා අකාලේන වා භූතේන වා අභූතේන වා සංහේන වා පරුසේන වා අත්ථ සංහිතේන වා අනත්ථ සංහිතේන වා මෙත්ත චිත්තාවා දෝසංසරාවා කාලේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුම් අකාලේන වා බුහතේනවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යුම් අභෝතේනවා අත්ථ සංහිතේනවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යුම් අනත්ථ සංහිතේනවා මෙත්ත චිත්තාවා භික්ඛවේ පරේවදමානා වදෙය්‍යුම් දෝසංතරාවා තත්‍රාපි වෝ භික්ඛවේ එවං සික්ඛේ සම්බං නචේවනෝ චිත්තං පරිණතං භවෙස්සති නජපාපිකං වාචං නිච්ඡාරෙස්සාම හිතානුකම්පේච විහෙරෙස්සාම මෙත්ත චිත්තාන දෝසංතරාත් පංච පුද්ගලම් මෙත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරිස්සාම තදාරම්මනංච සම්භාවන්තං ලෝකම් බිලාරබස්සා සමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරිස්සාමාසි එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බන් උබතෝ දණ්ඩකේන පිච්චේ භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානේ ඕකන්තේයොන් තත්‍රාපි යෝ මනෝ පදෝසෙය්‍ය නමේ සෝතේන ශාසන කරෝ තත්‍රාපි වෝ භික්ඛවේ එවං සික්ඛේ සම්බං නචේවනෝ චිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡාරසාම හිතානුකම්පේච විහෙරිස්සාම මෙත්ත චිත්තාන දෝසංසරා සංච පුග්ගලම් මෙත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරිස්සාම පදහරම්මනංච සම්භාවන්තං ලෝකම් මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහරිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං ඉමං ච තුම්හේ භික්ඛවේ කකචෝපමං ඕවාදං අභික්ඛනං මනසිකරේයාත අස්සතනෝ තුම්හේ භික්ඛවේ තං වචන පතං අනුන්වාසෝ ලං වායන්තුම් හේ නාධි වාසේයාතාතේ නොහේ සංබන්තේ තස්මාතිහ භික්ඛවේ ඉමං කකචෝපමං ඕවාදං අභික්ඛනං මනසිකරෝත් සංඝෝ භවිස්සති දීඝරත්සං හිතාය සුඛායාති ඉදමවෝච භගවාත්මනාතේ බික්ඛෝ භගවතෝ වාසිතං අභිනන්දුන්ති කකචෝකම සුත්තං පඨමං